නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අද දවසේදීත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ දානයක් මහත්ඵල වීම ප්‍රායෝගිකව කරන ආකාරය පිළිබඳවයි අපි මේ කාරණාව ඇත්තටම අනුපිළිවෙලින් තමයි ඉදිරියට ඉදිරියට කතා කරගෙන එන්නේ. එතකොට මේ දක්වා කතා කරපු දේවල් වලින් අපි තේරුම් ගත්තා ඒ දාණය නම් වූ හේතුවක් අපි සකස් කරනකොට ඒක සකස් කරන්නේ ඵලයක් බලාපොරොත්තුෙන් ඒ ඵලය බුදුරයන් වහන්සේ දේශනා කරනවා චිත්තාලංකාරය චිත්ත පරික්ඛාරය කියන ඵලය ඉලක්ක කරලා දානය කියන හේතුව සකස් කරන්න කියලා. ඒක අපි විස්තර වශයෙන් පැහැදිලි කරගත්තා. අපි ඒක කෙටියෙන් ආයෙ සිහිපත් කරොත් එතකොට හිතක සිහිය ප්‍රඥාව වැඩෙන්නා වූ ඒ වාගේම කුසල්සිත අලංකාර කරන්න කරන ඉතුරු අංග ඒ කියන්නේ ප්‍රීතිය සැපය එකඟතාවය, සැහැල්ලුව, මෛත්‍රිය, උපේක්ෂාව, ඒ වාගේ මෘදු බව, සංසිඳීම ආදී ඒ කුසල අංග උපදින්නා වූ බලවත් වන්නා වූ ඒ ආකාරයෙන් දෙන්නා වූ දාණය තමයි ප්‍රබල විපාක ගෙන දෙනවා කියලා බුදුරයන් වහන්සේලා දේශනා කරන්නේ. ඊළඟට සද්ධාවන්ත හිතමිතුරනේ දැන් අපි මේ වෙනකන් ඇත්තටම දාණයෙන් පින් රැස් වෙනවා කියලා අපි කියනවා දන් දෙන්නේ ඇයි පින් රැස් කරගන්න. ඒතකොට පින කියලා කියන්නේ මොකද්ද කියන කාරණාව අපි කතා කරේ නෑ. ඒ හින්දා ඒ කරුණත් මෙතනදී අපි කතා කරගෙන ඉස්සරහට යමු. එතකොට පින කියන සිංහල වචනේ pāli වචනය තමයි පුඤ්ඤ කියන එක. පුඤ්ඤ ඊට පස්සේ මේ පුඤ්ඤ කියන්නේ මොකද්ද කියන කාරණාව විස්තර වෙනවා මෙන්න මේ විදිහට. කුද්දක නිකායේ අට කතාවේ විමානවත්තු අට කතාවල පීඨ වර්ගය කියලා තියෙනවා. එතන පඨම පීඨ විමාන වර්ණනා කියලා කොටසක් තියෙනවා. එතන ඒ තියෙන කාරණාව මම ඔබට ස්ලයිඩ් එකේ පාලියයි සිංහලයි දක්වලා තියෙනවා. මම මේ සිංහල කොටස බැලුවොත් මෙතනදී එතන කියනවා දන් දීම්, සිල් රැකීම් ආදී ප්‍රභේද ඇති එතකොට දන් දීම් සිල් රැකීම පමණ නෙමෙයි ඒත් වගේ තව ගොඩක් දේවල් තියෙනවා. භාවනා කිරීම නොඑක් දේවල් තියෙනවා. කුසල කුසල් කරන ඒ ආදී ප්‍රභේද ඇති කවරාකාර හෝ උතුම් ක්‍රියාවක ඵලයකින් පැහැදිලිද? එතකොට දාන ඒවා හේතු ඒ වාගේ ඒ උතුම් ක්‍රියාවල ඵලයකින් යම් චිත්ත ස්වභාවයක් උපන්නේද? එතකොට ඒ ඵලයක් විදිහට හිතේ යම් ස්වභාවයක් හටගන්නවා. ඒ උපන් චිත්ත ස්වභාවය සත්‍යයන්ගේ සිතිවිලිවල අපිරිසිදු ස්වභාවය පොලා ඉවත් කරන්නාක් මෙන් ඉවත් කරන්නේය. ඒ කියන්නේ එතන වචනය පාවිච්චි කරනවා පුනා පුනාතීති කියලා සන්තානං පුනාති කියලා වචනය පාවිච්චි කරනවා මේ එතකොට චිත්ත ස්වභාවය මේ දැන් පුනාති කියන වචනේ තේරුම පොළන අර කුල්ලකින් පොළන්නේ කුල්ලකින් පොළනකොට ඒකේ අපිරිසුදු ඒවා අනවශ්‍ය දේවල් ඉවතට යනවා. අවශ්‍ය දේවල් පමණක් ඉතුරු වෙනවා. අන්න ඒ වගේ අර දන් දීම් සිල් රැකීම ආදී හේතු හරියට සකස් කරනකොට ඒ වගේ චිත්ත ස්වභාවයක් හටගන්නවා කියනවා සිතුවිලි වල අපිරිසුදු ස්වභාවය අර කුල්ලෙන් පොල්ල ඉවත් කරනවා වගේ ඒ ටික අයින් වෙනවා කියනවා මේ සිතුවිලි හදනකොට ඊට පස්සේ පිරිසුදු කරන්නේය ය හිත පිරිසුදු කරන්නේ යන අර්ථයෙන් පුඤ්ඤ පින යයි ලබන ලද නම් ඇත්තේය. පැහැදිලි නේද? එතකොට දන් දෙනකොට පින් රැස් වෙනවා කියන කාරණාව මේ අපි ඒක විශ්වාසයක් පමණකින් අතර වියුද්ධයක් නෙමෙයි. අපි පින් රැස් වෙනවා ඇති කියලා හිතන එකක් නෙමෙයි. Tamange හිතේ ඔන්න ඔය ඔය ආකාරයෙන් අපිරිසොබ අපිරිසිදු ස්වභාවය ඉවත් වෙනවා. හිත පිරිසුදු කරනවා කියන දේ ඒක තමයි පින කියලා කියන්නේ. එතකොට ඒක මේ තමන්ගේ සිතේ දේ වෙනවා කියන එක තමන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ට ඒක යම් අත්දැකීමක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක විශ්වාසයක් නැත්තම් පරිලෝදී එහෙම දේවල් ලැබෙනවා මෙහෙම දේවල් ලැබෙනවා කියන එක නෙමෙයි. එතකොට ওই කාරණාව සරලව මෙහෙමත් කියනවා චිත්තම් පුනාතීති පුඤ්ඤං. සිත පිරිසුදු කරන්නේ යන අර්ථයෙන් පිනයි. පැහැදිලිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව තැනක විස්තර කරනවා සූත්‍ර පිටකේ සුකසේතම් භික්කවේ අදිවචනං යදිදං පුඤ්ඤං මහණෙනි පින කියලා කියන්නේ සැපයට කියනා වූ තවත් නමක් මේක මෙතන සැපය කියලා කියන්නේ කුසල්සිතේ උපදින්නා වූ සැපසහගත ස්වභාවය අපි දන්නවා කුසල්සිතක කුසල්සිතේ කුසල කුසලයක් නම් කුසලයේ සැප උපදවනවා කියලා අපි කලින් කතා කරා. ඒතකොට මේ සැපසහගත ස්වභාවයට තමයි බුදුරණාහි මෙතන මේ සැපය කියලා කියන්නේ. එතකොට පින කියලා කියන්නේ ආන් ඒ ස්වභාවය කියනවා. හරි නේද? එතකොට පින් රැස් වෙනවා කියලා අපි මොනවා හරි account එක මොනවා හරි තැම්පත් වෙනවා වගේ කොහේ කොහේ හරි මොනවා හරි එහෙම එකක්ෙන් නෙමෙයි දකින්න ඕනේ. එතන නෙමෙයි දකින්න ඕනේ. ඒ මත්ෙහි සැප විපාක ඇති කරනවා. ඒක වෙනම කාරණාවක්. පින කියලා කියන්නේ වර්තමානයේ චිත්තාලංකාරය සකස් කිරීමමයි. ඒකටයි මම මේ කරුණු ටික ඔබට ආයි ඉස්මතු කරේ. එහෙමනම් ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි දැන් අපි මේ සම්බන්ධයෙන් ගොඩාක් මේකේ වටපිටාව පැහැදිලි කරගෙන පිරිසුදු කරගෙන මේ දැහැම් දැනුම ඉදිරියට ආවේ දානය හා ඒකේ විපාකය පිළිබඳව විශේෂයෙන් ඒ කාරණාවේදී ඒ දෙන දානයක විපාකය ප්‍රබල වෙන්න බලපාන්නා වූ කරුණු දැන් මෙතනින් ඉස්සරහට කතා කරන්න යනවා. එතකොට මෙන්න මේ දේවල් තමයි අපේ හිතේ සකස් කරගන්න ඕනේ. දන් දෙනකොට කරන්න ඕනි ආකාරය තමයි ගිය දේශනාවේදී අපි කතා කරේනේ. එතර අර සකස් කරලා දන් දෙන ඒවා ප්‍රණීතව දන් දෙන ඒ කරුණු ටිකක් මෙතන ඒකේ විපාකයේ ප්‍රබලවන්න බලපාන්නා වූ කරුණු ටික කතා කරනවා. ඇත්තටම මේ මේ කාරණා ටික මේ මම මේ ගාථාවක තියෙන කාරණා ටිකක් තමයි මේ මෙතන විස්තර කරන්නේ. ඊළඟ සතියේදී අපි ඒ ගාථාව එකලා ඒ ගාතාවත් ඉස්මතු කරලා කතා කරනවා දැන්ට ඒ කරුණු ටික විස්තර වශයෙන් කතා කිරීමක් තමයි කරන්නේ. එතකොට ශ්‍රද්ධාවන්ත හිත මිතුරනි දානයක විපාකයේ ප්‍රබල වෙන්න බලපාන්නා වූ පළවෙනිම කාරණාව තමයි සිල්වත් බව. ඒ කියන්නේ තමාගේ ජීවිතයේ තියෙනා වූ සිල්වත් බව. ඒක තව විදිහකින් අපි කියනවා නම් කියන්න තියෙන්නේ අපි ඔබට පැහැදිලි කරලා තියෙනවා. මේ කියන්නේ මේ සිල්පද පහක් රැකගෙන ඉන්නවා. එහෙම එකක් නෙමෙයි පොයර සිල් ගන්නවා. එහෙම එකක් නෙමෙයි මේ සිල්වත් බව කියලා කියන්නේ. එයාගේ තියෙනා වූ ගුණවත් බව කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තව විදිහෙන් කියන්න පුළුවන් ඒක පළල් සිතක් ඇති බව. එයාට කොයිතරම් පළල් සිතක් තියෙනවද කියලා කියන්න පුළුවන්. එතකොට මේ පළල් සිතක් ඇති බව Tamanට දැනගත හැකි ලකුණ තමයි හිතට අකුසලයක් ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට Tamanගේ හිතේ කැළඹීම කොයිතරම් අඩුවෙන්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව මත. Tamanගේ හිත කැළඹෙනවා බොහොම අඩු නම් යන්තන්නම් කැළඹෙන ඊතා ඉක්මනින් ඒක නැති වෙලා යනවා නම් ඒ කියන්නේ මේ පළල් සිතක් ඇති බවට ලකුණ ඒක තමයි. පටු සිතක් ඇති බවට ලකුණ තමයි හිතට අකුසලයක් ආවම මේ අකුසලය ප්‍රහාණය කරන්න බැරුව ඒකෙම හිත යෙදිලා දුක් පීඩා විඳමින් ගත කරන ස්වභාවය. එතකොට ඔන්න ඔය ස්වභාවයට කියනවා පළල් සිතක් ඇති බව, සිල්වත් බව, ගුණවත් බව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඔන්න ඕක. ගුණයක් තියෙනවා නම් අගුණය කියන එක රැඳෙන්න පවතින්න ඉඩක් නැති වෙනවනේ. හිත කියන එක හිතන්නකෝ මොකක් හරි භාජනයක් කියලා හිතන්නකෝ. ඇතර ඒක හිතේ හිතවිලි කියන ඒවා තමයි හිතේ හට ගන්නා වූ දේවල්. එතකොට ඒක අපි අපිට ඕන දෙයින් පුරවලා නම් තියෙන. අපි හිතමුකෝ අපි ඒක අපි රත්තරම් වලින් හරි රිදී වලින් හරි පුරවලා නම් තියෙන්නේ. ඒකට ගල් කැටයි වෙන වෙන දේවල් දාන්න ඉඩ නැහැ. ඒ වගේ ජීවිතයක සිල්වත් බවෙක් එකෙන් ගුණවත් බවෙන් ඒ හිත පිරලනන් තියෙන්නේ ඒකේ අගුණවත් බව කියන කරුණු ඒකට දාන්න ඉඩ නැරැඳෙන්නේ. ඒක දාන්න හැදුවත් බහැරට තමයි යන්නේ ආයෙ පාරක්. ආන් ඒ වගේ තමයි පළල් සිතක් ඇති බව කියන කාරණාව. ඒතකොට සිල්වත් බව කියලා කියන්නේ ඕන් ওই ස්වභාවය. තව විදිහකින් කියන්න පුළුවන් එක මෛත්‍රී මුදිතා කරුණා උපේක්ෂාවෙන් බලවත් වූ සිතක් ඇති බව. ඔන්න ඕක තමයි දානයක විපාකය ප්‍රබල වෙන්න බලපාන්නා වූ පළවෙනිම කාරණාව. ඇතරම කියනවනම් පදනම් කාරණාව කියලා කියන්න පුළුවන්. ඔය සිතේ ලක්ෂණය තමයි ඒ හිත නිතරම ප්‍රමුදිතව පවතිනවා. ඒ කියන්නේ නැවුම්ම පවතිනවා. අර පල් වෙලා වගේ එපා වෙලා වගේ එහෙම නෑ. බොහොම ෆ්‍රෙෂ් නැවුම්ම පවතිනවා. සැහැල්ලුවෙන් සතුටින් ජීවිතේ ගත වෙනවා. අන්න ඒ කාරණාව තමයි සිල්වත් ගුණවත් පළල සිතක් ඇති බවක ලක්ෂණේ කුසලයෙන් ජීවිතයක් ගත වෙනවා කියන එකේ ලක්ෂණේ එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරන් දැන් ඔහොම හිතක් සකස් කරගන්නේ කොහොමද කියන එක අපි ඔබට ගොඩාක් දේශනාවලින් පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒ දේශනාවලට අදාළ කාරණා තමාගේ ජීවිතයට ක්‍රමයෙන් පමුණුවා ගනිමින් ඒ කරුණු වලින් ඉස්සරහට ඒම මතින් තමයි ඔය සිල්වත් බව කියන කාරණාව හදන් තියෙන්නේ. ඒ නිසා එයා දෙන දානේ විපාකය ප්‍රබල වෙනවා ওই කාරණාවෙන්. ඊළඟට ඊළඟ කාරණාව තමයි දානය ලබන පිරිසේ තියෙන සිල්වත් ගුණවත් භාවය. ඒ කියන්නේ අපි මේ කාරණාව ගැන මෙහෙම බලන්න පුළුවන් අපේ හිතේ පැහැදීම දන් දෙනකොට ඇතිවන පැහැදීම කෙරෙහි නැත්තම් හිත සතුටු වීම කෙරෙහි ඍජුවම බලපානවා කවුද ඒක ලබන්නේ කියන කාරණාව. උදාහරණයකට කිව්වොත් එහෙම අපි හිතමුකෝ ඔබට පුළුවන් යම් දානයක් ආහාර වේලක් කියලා ගමුකෝ. ඒ ආහාර වලින් සකස් කරපු දානයක් අරගෙන ගිහිල්ලා දුස්සීල මිනිසු ටිකක් අපි හිතමු බේබද්දු ටිකක් නැත්තම් ඔහේ වැටලා ඉන්න මේ කිසිම ගුණයක් නැති හිඟන්නෝ ටිකකට දෙන්න පුළුවන් නේද? එතකොට ඒ එතකොට එයාගේ හිතේ ඇති වෙන සතුට සැහැල්ලුව කියන කාරණාව බැලුවොත් ඊට වඩා සතුටක් සැහැල්ලුවක් එයාට ඇති වෙනවා අපි හිතමුකෝ සිල්වත් ගුණවත් මිනිස්සුන්ට ඒ දාන ටිකම හදන් ගිහිල්ලා දෙනකොට අපි හිතමුකෝ බොහොම ගුණයහපත් විදියට ධාර්මිකව තමන්ගේ පාඩුවේ ගත කරන නැත්තම් පොයට සිල් සමාදන් වෙලා ඊට යහපත් විදියට සංවර විදියට ඉන්න සිල්වත් ගුණවත් පිරිසක් දකිනවා ඒ අර දෙනව දානේ අර දානේ එතකොට අපේ හිතේ ඇතිවන හැඟීම අරිට වඩා ප්‍රබලයි හිත සතුටු වීම කෙරෙහි ඇතිවන්නා වූ හැඟීම ඊට වඩා ප්‍රබල වෙනවා. ඊටත් වඩා ප්‍රබල වෙනවා ඒ දානෙම අරගෙන ගිහිල්ලා අපි ධර්මාබෝධය නිවන සාක්ෂාත් කිරීම පිණිස මේ ගිහිගේ අතෑරලා වීරියවන්තව කටයුතු කරන උත්තමයන්ට නැත්තම් උත්තමයෙකුට දන් දෙනවා නම් එතකොට අපේ හිත අරිට වඩා පහදිනවා නේද? තමන් බලන්න තමාගේ හිතේ මෙහෙම වෙනවද කියලා. ඊට පස්සේ එහෙම නැත්තම් ඒ මත පිහිරලා තව සාසනයේ උන්නතිය පිණිස කටයුතු කරන කෙනෙකුට පිරිසකට දන් දෙන විට හිතේ ඒ සතුට ආදී අංග ඇතිවීම බලවත් වීම ඊට වඩා අධිකයි. එතකොට ওই හින්දා තමයි කට්ටිය ඔය දන් දෙන අය ආරණ්‍යවල ඈත ආරණ්‍යවලට ගිහිල්ලා දන් දෙන්නෙත් ওই කාරණාවට තමයි. එතකොට ඒ ඒ මොකද යාගේ හිතේ ඇතිවන්නා වූ සතුට සැහැල්ලුව ප්‍රීතිය කියන කාරණාව වැඩි. අනිත් තැන්වල දන් දෙනවට වඩා. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත හිත මිතුරනේ ඕකේ තියෙන මේ ප්‍රබලම අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියනවා එහෙමත් නෙමෙයි ඔබ ඒ දානේ ඔබ මෙන්න මෙහෙම කල්පනා කරලා දෙන්න කියනවා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ ඇති ශ්‍රාවක මහා සංඝරත්නය කෙරෙහි හිත පිහිටවාගෙන දෙන්න කියනවා. එතකොට හිතේ ඒ උතුමන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරන ඒ බුදුරජාණන්ගේ මහා ශ්‍රාවක සංඝරත්නයට මාගේ දානේ පූජා වේවා කියලා ඒ චේතනාව හොඳට බලවත් පිහිටගෙන දෙන්න පුළුවන් නම් ඒ ගැන ඇතිවන්නා වූ හිතේ සතුට ඊට පස්සේ ඒ සතුර නිසා ඇතිවන්නව සැහැල්ලුව මෘදු බවාදී කරුණු අර ඒ ලක්ෂණයන් අර අපි කලින් කතා කරපු අවස්ථාවලට වඩා බලවත් වෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි කාරණාවක් තමයි දානයේ විපාකයේ ප්‍රබල වීම පිණිස දන් දෙන විට නැත්තම් චිත්තාලංකාරයේ පිණිස දන් දෙන විට මේ ඔය දානය ලබන පිරිසගෙත් දානය කාර්ද ලැබෙන්නේ කියන කාරණා මතත් ඒකේ විපාකය ප්‍රබල වෙන්න කෙලින්ම බලපෑමක් කරනවා කියන කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ දේශනා කරනවා ඊළඟ කරන ඒක තමයි අපි මේ දන් දෙන්න ඒ අපි ප්‍රයෝගී කරගන්නා වූ දේ ධාර්මිකව ලැබිච්ච දෙයක්ද නැද්ද යන බව මත ඒ දාන විපාකය තීරණය වෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ අපි දැන් කල්පනා කරමු යම්කිසි කෙනෙක් දන් දෙන්න ඒ දානේ සකස් කරන්න පාවිච්චි කරපු දේ අධාර්මිකව නම් උපයලා තියෙන්නේ. ඒ කියන්නේ අපි සරලව මෙතන කතා කරොත් එහෙම වෙන කෙනෙක්ගෙන් හොරකම් කරපු දෙයක් නම් ඒක. එහෙම නැත්නම් වෙන අය අකමැත්තෙන් ඉද්දි ඒ අයගෙන් බලෙන් අරගත්ත දෙයක් ඉන්නම්. Taman දන් දෙන්න දැන්. එහෙම නැත්නම් අපි හිතමු වංචා, දූෂණ, අක්‍රමිකතා ආදියෙන් උපයන ලද්දයක් නම් මිනිස්සුන්ට බොරු කියලා රවට්ටලා උපයපු දෙයක් නම් එහෙමත් නැත්නම් ඔය නොකළ යුතු වෙළඳාම් තියෙනවා උදාහරණයකට කිව්ව මත්ද්‍රව්‍ය වෙළඳාම් ආයුධ වෙළඳාම් ඊට පස්සේ මස් පිණිස සතුන් වෙළඳාම් ආදියෙන් එහෙම දෙයකින් උපයන ලද දෙයක් නම් ඒ උපයෝ ක්‍රමය අධාර්මික වෙනවා. ඒ වගේ දෙයකින් දන් දෙන්න ගියපුවාම ඒ මම මේ දන් දෙන දේ මෙහෙමනේ ඉපෙව්වේ කියන මානසිකත්වයෙන් එයාට එළියට එන්න බෑ. ඒ මානසිකත්වයේ තුල ඉඳගෙනම තමයි ඒ දානි දෙන්න වෙන්නේ. එතකොට එයාගේ හිතේ සතුට සැහැල්ලුව ඉපදීම ඊටාත්ම දුර්වල වෙනවා. ඒ හින්දා. ඒ වගේම තමයි ඒ වෙනුවට බොහෝ වෙලාවලට අපහසුව, පීඩාව, පසුතැවීම ආදී දේවල් හටගන්නවා. අන්න ඒක තමයි ඒ කාරණාව එතකොට අධාර්මිකව උපයවලත් දෙයක් නම් ඒක කෙලින්ම දානයේ විපාකයේ දුර්වල වීම පිණිස නැත්තම් විපාකය නැති වෙලා අකුසලයකට හිත යෑම පිණිසත් බලපාන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත තමයි ධාර්මිකව උපයෝ දෙයක් නම් ඒ කියන්නේ ඒ අව කලින් කතා කරපු දේවල් වලින් ඉවත් වෙලා උපයපු දෙයක් කියන එක. ඒ ඒක විපාකයේ ප්‍රබල වෙන්න බලපානවා. ඒකෙත් මෙහෙම පැත්තක් බුදුරන් වහන්සේලා රහතන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ දේ උපයන්න දන් දීම පිණිස භාවිතා කළා වූ දේ උපයන්න තමන් කොයිතරම් මහන්සි වුණාද කියන කාරණාව මත මෙතන විශේෂයෙන්ම කාය බලය කොයිතරම් යෙදෙව්වාද කියන කාරණාව මත ඒක විපාකයේ ප්‍රබල වෙනවා. ඒ කියන්නේ තව විදිහෙන් කියනනම් ඒ කියන්නේ එයා බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් උපයලා තියෙන්නේ. ඒ උපයපු දේ ධාර්මිකව ඊට අමාරුවෙන් දුක් මහන්සියෙන් උපයලා තියෙන්නේ. එතකොට බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් උපයලා තියෙන දෙයක් අතහරිනකොට අත්හරින්න වෙනවනේ දන් දෙන්නේ. එතකොට හිතේ සතුට සැහැල්ලු ඉපදීම ඉතාමත්ම අධික වෙනවා. නිකන් අපි සරල තේරෙන උපමාවක් මේ වෙලාවේ සිහිපත් වෙන උපමාවක් ගත්තොත් එහෙම හිතන්නකෝ ඔබ කිලෝ 10ක වගේ බරක් කිලෝ 10ක 15ක බරක් හරේ තියාගෙන මේ දවස උදේ ඉඳන් හවස් වෙනකන් ඇවිදින්න උනා කියලා. ඊට පස්සේ ඒක යම් වෙලාවක බිමින් තියෙනකොට ඒක අතහරිනකොට ඒ බර ඔබේ කයට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඒ දැනෙන්නා වූ සැහැල්ලුව සාපේක්ෂයි අර බරටයි ඒ බර කොයිතරම් කාලයක් ඔබ මේ තියාගෙන ගියාද කියන එක මත. පැහැදිලි නේද දැන්? ඔබ දැන් දැන් බර කරෙන් අයින් කරලා එයා ඉද්දි ඇතිවන්නාව ඒ සැහැල්ලුවයි දැන් ඊට කලින් දවසේ අපි හිතමු මේ මනුස්සය බර ඉස්සුවේ නැහැ. ඒ මනුස්සයා ඒ බර නැතුව ඉද්දි එයාට දැනෙන්නාව සැහැල්ලුවයි සැහැල්ලු දෙකක්. ඒක එකක් නෙමෙයි. අර දෙවනි දෙවනි අවස්ථාවේ සැහැල්ලුව බලවත් වෙන්නේ ඒක ඊට අපහසුවෙන් එයා බරක් විදිහට ගෙනියපු හින්දා. ආන් ඒ වගේ මේ ආකාරයෙන් මේ දානේ දෙනකොට ඒක එයා කොයිතරම් මහන්සි වෙලා විශේෂයෙන්ම කාය බලය යොදවලා අමාරුවෙන් දුකසේ හම්බ කරපු දෙයක්ද කියන එක මත ඒ දේ අනිත් අයට යහපත පිණිස අත්හැරීම කියන කාරණාව සිදු වෙනකොට හිත ඊ타ත්ම සතුටට සැහැල්ලුවට පත් වෙනවා. එතකොට බුද්ධ දේශනාවේ ඕක තියෙනවා මේ බාහුබල ಪರಿචිතේහි සේදාවක් කිත්තේහි කියන්නේ දහඩිය වගුරෝලා මේ කාය බලය යොදවල හරිහම්බ කරපු දෙයක් කියන කාරණාව අන්නේ කාරණාව මත මේ එයාගේ අපහසුවෙන් අමාරුවෙන් කරපින්ද අත්හැරීම් බලවත් වීම මත සතුට සැහැල්ලුව ඉපදීම අධික වෙනවා එතකොට ඒක විපාකය ප්‍රබල වීම පිණිස කෙලින්ම බලපානවා අන්න ඔහම ධාර්මික ලද දෙයක පවා විපාකය ප්‍රබල වෙන්නේ ඔය ආකාරයෙන් ඊළඟට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ මේ ඊළංකාරණාව ඒ ගාථාවේ බුදුරණා දේශනා කරනවා කර්ම කර්ම ඵලය කෙරෙහි ගැඹුරු විශ්වාසය මතින් හටගත්තා වූ බලවත් පැහැදීම. ඒකට කියනවා ශ්‍රද්ධාව කියන එක. එතකොට මෙතන අபிසද්ධාං කියලා වචනයක් පාවිච්චි කරන්නේ ගැඹුරු ශ්‍රද්ධාවක්. ඒතකොට ගැඹුරු ශ්‍රද්ධාව ගැඹුරු විශ්වාසයක් මතින් තමයි හටගන්නේ. ඒ මොකක් පිළිබඳවද? කර්මයේ කර්මඵලය පිළිබඳව. දානය සම්බන්ධයෙන්. එතනදී මේක කොටස් දෙකක් තියෙනවා ඇත්තටම. තමාගේ ජීවිතේ ප්‍රත්‍යක්ෂව අත්දකින කොටසක් තියෙනවා. ඒ අත්දැකීම සිද්ධ වෙන්නේ ප්‍රඥාව නිසා තමයි මේ කොටස සකස් වෙන්නේ. අපි ඒ කාරණාව දිහා බැලුවොත් එහෙම මේ ඒ කියන්නේ කෙනෙක් මෙන්න මෙහෙම දකිනවා. එයා ඇත්තටම නුවණින් ප්‍රඥාවෙන් දකිනවා මේ මේ දානය හා දන් දීම ඒ නිසා ජීවිතවලට තමාගේ ජීවිතයයි අනුන්ගේ අනිත් අයගේ ජීවිතවලටයි සිදුවෙන යහපත දකිනවා එයා. කොයිතරන්න යහපතක් වෙනවද මේ කොයිතරන්නම් අපි හිතමුකෝ අසරණ මිනිස්සයන්ට යහපතක් වෙනවද ඊට පස්සේ නැත්තම් බුද්ධ ශාසනයට යහපතක් වෙනවද ලෝකයේ යහපත යහපතේ අභිවෘද්ධිය පිණිස කොයිතරන්නම් මෙතන උපකාරයක් තියෙනවද මේ කාරණාව මත කියලා එයා ප්‍රත්‍යක්ෂව දකිනවා අන්න ඒ තුලින් එයාට මේ දාණයෙන් යහපතක් සිද්ධ වෙනවා කියන එක ගැන ගැඹුරු විශ්වාසයක් ඇති වෙනවා ඒ විශ්වාසය මතින් දන් දෙනකොට හිතේ පැහැදීම කියන එක සතුටු වීම කියන එක බලවත් වෙනවා. ඊළඟට සමහර කෙනෙක් දකිනවා දන් දෙන කෙනෙක් තමාගේ ජීවිතයේ පරිවර්තනය වෙනවා දකිනවා. එයා සාමාන්‍ය විදිහට හිටියා ඊට පස්සේ දන් දෙන්න ගිහිල්ලා ඊට පස්සේ හිතේ සතුට සැහැල්ලුව ඇති වෙලා ඊළඟට නිතර නිතර දන් දෙන්න යොමු වෙලා ඒ වගේම ඒ දන් දෙන තැන්වලදී එයාට ඊ타මාත්ම යහපත් වූ සත්පුරුෂයන් වහන්සේලාව ඇසුරු කරන්න ලැබෙනවා ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා සංවර ජීවිත සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ජීවිත දකින්න ලැබෙනවා ඒ මතින් මෙයාගේ ජීවිතේ පරිවර්තනය වෙනවා තමන්ගේ ජීවිතේ පරිවර්තනය වෙනවා එයා ප්‍රත්‍යක්ෂව අත්දකිනවා ඒ හින්දා එයාට ඒ ගැන ගැඹුරු විශ්වාසයක් ඇති වෙනවා මේ දන් දීම නිසා මේ වගේ යහපතක් ඇති වෙනවා කියලා ඒ මතින් එයාගේ මේ හිතේ බලවත් වීම පැහැදීම කියන එක සිද්ධ වෙනවා ඊට පස්සේ තව කෙනෙක් ඕකේ දකින්න පුළුවන් තමාගේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂව තමන්ගේ සීල භාවනා දියුණුවට මේක ඍජුවම උපකාර වෙනවා. දන් දීම කියන කාරණාව. ඒක ද අත්දකින්න පුළුවන්. ඒ මතින් එයාගේ මත ඇතිවෙනා ගැඹුරු විශ්වාසය මත ගැඹුරු පැහැදීමක් ඇති වෙනවා. ඒක එයා දන් දීම ඊ타ත්ම මනාකොට සතුටින් කරන්න හේතුවක් වෙනවා. තව කෙනෙක්ට ඕක අත්දකින්න පුළුවන් හොඳම ආකාරය තමයි තමාගේ හිතේ සතුට සැහැල්ලුව ආදී චිත්තාලංකාර ය පිණිස පවතිනා වූ අංග අපි කලින් කතා කළ ඒ අංග ඇති ඇති වෙනවා එයා අත්දකිනවා පැහැදිලිවම. එතකොට ඒ නිසා එයාට දානයේ කර්මය හා කර්ම ඵලය පිළිබඳව ගැඹුරු විශ්වාසයක් ඇති වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂය මතින් ඒ විශ්වාසය මතින් හටගන්නා වූ ගැඹුරු බලවත් පැහැදීමක් ඇති වෙනවා. අන්න ඒක හිත හිතේ සතුට මේ කුසල් අංග ඉපදීම පිණිස ඍජුවම බලපානවා. ඊළඟට ශ්‍රද්ධාවන්තය හිත මෙතරනේ කෙනෙක්ගේ හිතේ පැහැදීම උපමනකින් පමණක් නෙමෙයි ඇතිවන්නේ. ඇත්තටම දැන් ධර්මයට ආදුනිකම කෙනෙක් නම් එයාගේ හිතේ පැහැදීම ඇති වෙන්න පුළුවන් මේ විදිහේ අමූලිකා සද්ධාවට අයිති කොටස් වලින්. ඒ මොනවද? දැන් බුදවරු රහතන් වහන්සේලාගේ වචන අහන්න ලැබෙනවා මේ දානයයි දාන විපාකයේ පිළිබඳවයි. අපි උදාහරණයක් ගත්තොත් එහෙම මේ දන් දීම තුලින් දිව්‍ය මානුෂික ආයුෂයේ වර්ණයේ සැපේ බලය සකස් වෙනවා. එතකොට මෙන්න මේ විදිහටයි මේ දිව්‍ය තල තියෙන්නේ. ඒ දිව්‍ය තලවල මෙහෙන්න මේ විදිහ ආයුෂ තියෙනවා. ඒ වගේ මේ දුක් පීඩා මේ ලෙඩ දුක් අසනීප ස්වභාවයවල් පවතින්නේ. ඊ타ත්ම සැහැල්ලුවෙන් පහසුවෙන් මේ ජීවිත ගත කරනවා. ඊට පස්සේ අන්න ওই වගේ කරුණු අහන්න පුළුවන් අහුවට පස්සේ රජවරු සිටුවරු ආදී පවුල්වල ගිහිල්ලා උපදිනවා මනුෂ්‍ය ලෝකේ දන් දීම නිසා කියලා ওই කරුණු අහනකොට ඒ ගැන එයාට විශ්වාසය ඇති වෙනවා ඒ වචන නැවත නැවත ඇහිීම නිසා බොහෝ දෙනා කීම නිසා මෙයාගේ හිතේ විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය මතින් ඇති වෙනවා පැහැදීම. ඒ පැහැදීමත් දානයේ විපාකය ප්‍රබල වීම කෙරෙහි ඍජුවම බලපානවා. ඊට පස්සේ සමහරලාට ඔකේ අනිත් පැත්තත් අහන්න පුළුවන්. ඒ කියන්නේ දන් නොදීම, සිල් නොරැකීම ආදී කරුණු නිසා പ്രേත ලෝකවල, නිරේවල් ආදී ජීවිතවල ඉපදිලා මහා දුක් විඳින ඒ කාරණා අහන්න පුළුවන්. මනුෂ්‍ය ලෝකයේ එයාට දන් දෙන්න සිල් රැකින්න ලැබුණු අවස්ථාව අත්හැරීම නිසා ඒවා නොකිරීම නිසා මේ විදිහට මහා දුක් පීඩා විඳිනවා කියන කරුණු අහලා ඒ ගැන ඒ කරුණු විශ්වාස කරනවා යා. ඊට පස්සේ ඒ කරුණු විශ්වාස කරලා අනේ මගේ ජීවිතයේ ඒ ස්වභාවයට පත් වෙන එකෙන් මම වළක්ව ගන්න ඕනි කියලා ඉවත් වෙන්න උත්සාහවන්ත වෙනවා. ඒ උත්සාහවන්ත වීම තුළ ඒකෙන් ඉවත් වෙලා යහපතියේ හැසිරීම තුළ එයාගේ හිතේ ඇති වෙන ආය පාරක් පැහැදීමක්. ඒ පැහැදීමත් දානයේ විපාකයේ පිණිස විපාකයේ ප්‍රබල වීම පිණිස හිතේ චිත්තාලංකාරයට අයිති පීති සැප සැහැල්ලු ආදී අංග ඇතිවීම පිණිස ඍජුවම බලපෑම් කරනවා. ඊළඟට ඒ ගාථාවේදී ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් අංගයක්. අපි ගාථාව ඊළඟ සතියේ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන විස්තර වශයෙන් සුපසන්න චිත්තය කියන කාරණාව පැහැදිලි කරනවා. දාන විපාක ප්‍රබල වීම පිණිස බලපාන්නා වූ ඒ කියන්නේ ඊතා ප්‍රසන්න වූ සිත ප්‍රසන්න භාවයෙන් ඊතා බලවත් වූ සිතට තමයි සුපසන්න චිත්තය කියලා කියන්නේ ඒ ප්‍රසන්න භාවයෙන් බලවත් වූ හිතක් ඇති වෙන්න ඔය කලින් කතා කරපු අංග ටික මුල් වෙනවා. ඒ අංග බලවත් වීම තුළ ඒ හිතේ පිරිසුදුභාවය බලවත් වෙනවා. ඒ පිරිසුදුභාවය බලවත් වීම තුළ ප්‍රසන්න සිතක් ඇති වෙනවා. ඊළඟට ඊට අමතරව දැන් දන් දෙන්න පෙර දන් දෙන විට ඒ වගේම දන් දීමෙන් පසුව හිතේ කුසල් ඉපද දියුණු කිරීම තුල ප්‍රසන්න භාවය බලවත් වෙනවා. ඒ කියන්නේ එයා මේ ඒ කියන්නේ ඒක අර දිගින් දිගටම හිතේ කුසලයේ බලවත් වෙන විදිහට ඒ දානය කියන කාරණාවේ මුල මැද අග කියන කරුණවල යෙදුන හින්දා හිතේ ප්‍රසන්න භාවයේ පිරිසුදු භාවයේ බලවත් වෙනවා. කියන්නේ පින බලවත් වෙනවානේ. ඊට පස්සේ ඊට අමතරව දැන් අර අපි කලින් කතා කරපු අංග ටිකක් තියෙනවා ගිය සතියේ නිතර නිතර දන් දෙන එක සකස් කරලා දන් දෙන ඒවා පිරිසුදුව දන් දෙන ඒවා ප්‍රණීතව දන් දෙන ඒවා ඒ වගේම තමන්ගේ හිතේ මේ කුසලාංගයන් ඉපද බලවත් වීම දකිමින් සිහියෙන් එකඟතාවයෙන් යුතුව දන් දීම ආදී කරුණු කරනකොට එයාගේ හිතේ ඔය ප්‍රසන්න සිත ඉපදිලා බලවත් වෙනවා. ඇත්තටම ඔය දැන් අපි දානයක් දෙන්න ගියපුවාම ආරන්නයකට හරි පන්සලකට හරි මේ ඒ තැන්වල මුලින්ම බුද්ධ පූජාවක් තියෙනවානේ බුද්ධ මන්දිරයට ගිහිල්ලා බුද්ධ මන්දිරේ යමදිනවා ඇමදලා එතන පහම් පත්තු කරනවා පරමල්ලේව තියෙනවා අයින් කරලා මල් පූජ කරනවා මල් පූජ කරලා ගාත කියනවා ගාත කියලා බොහොම ලස්සන්ට ඒ බුද්ධ පාත්‍රයට අදාළ දේවල් තැම්පත් කරලා ගිහින් එතනින් තියලා මේ ගාත කියලා මේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේ උස්සා කියලා දානි පූජා කරනවා. ඊට පස්සේ දැන් මොනවා ඊට කලින් දැන් ආවට පස්සේ දාන ශාලාව තියෙනවා ඒවා පිරිසුදු කරලා වටපිට අතු ගාලා බොහොම පිරිසුදුව දන් දෙනවා. එතකොට ඒ වගේ අර දානේ දෙන්න කලින් ඔය වගේ දේවල් කරනකොට හිතේ ප්‍රසන්නභාවය බලවත් වීම පිණිස ඒක ඍජුවම උපකාරයක් කරනවා. පැහැදිලි නේද? දන් දීමට කලින් අවස්ථාවේ යාගේ හිත සංසුන් කරලා ගන්නවා. නැත්තම් සමහරලාට මිනිස්සෙක් දානෙට එන්නේ මේ ගොඩක් මහන්සි වෙලා ගොඩක් කලබලෙන් එන්නේ. කලබලෙන් කඩිමුඩිය එන්නේ. එතකොට මේ මිනිස්සයාගේ හිතේ විසිරීම ආදී ස්වභාවය ඉතාමත්ම අධිකයි. එතකොට එයාට ඒ හිතේ විසිරීම ආදී නැති වෙලා අර මේ වර්තමානයේ සැහැල්ලු වෙච්ච මොකද්ද ඒ නිස්කලංක පරිසරයත් එක්ක මුසු වෙලා හිතේ මේ සංසිඳීම ඇති වෙන්න කාලයක් ඕනේ. ඒ දන් දෙන්න කලින් ඇතර මේ කාලේ හදන්න ඕනේ. ඒ හින්දා තමයි අර විදිහේ වටපිටාවක් සමේ සකස් කිරීමක් තියෙන්නේ. ඒකේ අර්ථයේ විදිහට බලපුවාම. ඒක සම්පදායන් කූලව තියෙනවා ඒක යහපතක්. ඒකේ අර්ථය ආන් ඒ වගේ දෙයක් තියෙන්නේ. එහෙනම් සද්ධාවන්ත හිතමිතුරනේ මේ කාරණා ටික අදට ප්‍රමාණවත් කියලා අපි කල්පනා කරනවා. එතකොට ඔය කියන කාරණා ඇත්තටම දවසකින් දෙකකින් හදන ඒවා නෙමෙයි. නැවත නැවත ඒ දන් දීම තුළ නැවත නැවත තමාගේ ජීවිතය කුසලය කෙරෙහි පරිවර්තනය වීම තුළ සකස් විය යුතු අංග ටිකක්. ඔය පැහැදිලි කරේ. ඊළඟ සතියේදී අපි ඕකේ තවත් පැත්තක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හිතේ පැහැදීම බලවත් කිරීම පිණිස අපි ප්‍රායෝගිකව ඒ වෙලාවේ මේ කල්පනා කර යුතු රටාවල් ගැනත් ඉදිරි දේශනාවේ හෝ ඊට පසු දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම දානයේ විපාකය මහත්ඵල මහානිසංස භාවයට පත්කර ගැනීම පිණිසම ඒ තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස උපනිශ්‍රේ කර ගැනීම පිණිසම හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි